ඊළඟට කාලිංග මහත්මයා අවසරයි අපේ ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස කාමාචර අටමහා කුසල් වලින් පළවෙනි කුසලයේ ස්වාමීන් වහන්ස සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික ස්වාමීන් වහන්ස ඔතන මේ ඔබ වහන්සේ යම් දුරකටත් ඒක පැහැදිලි කළා ස්වාමීන් වහන්ස ඥාන සම්ප්‍රයුක්ත කියලා කිව්වේ ඒක පොඩ්ඩක් අවුදුරටත් විස්තර කරන්න කොහොමද සුවානහස ඥාන සම්ප්‍රිත කරගන්නේ ඒකම සුවානහස හැමදාම උදෑසන රාජකාරු වලට යන්න ඉස්සෙල්ලා පැය පමණ මම බුද්ධ වන්දනාව කළා විදර්ශනාවත් පොඩ්ඩක් කරලා තමයි යන්නේ එතකොට අපි මේ බුද්ධ වන්දනාව ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කරගන්නේ කොහොමද සුවානහස අවසරයි සුවානහස එතකොට යම් අපි කරන සෑම කුසලයක්ම අනිවාර්යෙන් ද්වි හේතුකයි. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ කියන හේතු දෙක හැම කුසලයකටම අනිවාර්යයෙන් දෙනවා. මොකද ඒ චෛතසික දෙක සෝබන සාධාරණ නිසා. සෝබන සෝබන සිත් කියලා කියන්නේ කුසල් සිත්. සෝබන සාධාරණයි කියන්නේ හැම කුසල් සිතකටම සාධාරණ. එතකොට සෑම කුසල් සිතක්ම අනිවාර්යෙන් ද්වි හේතුකයි. ත්‍රි හේතුක වෙනකොට ප්‍රඥාව එකට එකතු වෙන්න ඕනේ. කියන්නේ අමෝහය කියන කුසල මූලය. ඒතර යම් කුසලයක් කරනකොට ඒකට ප්‍රඥාව එකතු වෙන්නට නම් අනිවාර්යෙන් ඒ කරන කාර්යෙහි අර්ථය, පරමාර්ථය මොකක්ද කියලා හරියට පැහැදිලි කරගන්න. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අර අපේ අන්නමනතුංග මහත්තයා මුලින්ම කිව්වනේ අර වැසිකිලි සේදීම ගැන. එතකොට නම් වැසිකිලි සේදීමේ පරමාර්ථය විය යුත්තේ මේක පාවිච්චි කරන අයට පිළිකුලක් නැතුව අප්‍රසාදයක් නැතුව කැතකුණක් නැතුව පිරිසිදුව ප්‍රසන්නව මේ වැසිකිළිය පාවිච්චි කරන්නට අවස්ථාව සලස්වා ඒක තමයි වැසිකිළිය සෝදලා පිරිසිදු කිරීමේ පරමාර්ථය. එහෙම නැතුව මේ මට පිනක් සිද්ධ කර ගැනීම මම මේක කළා කියලා අනිත් අයට දැනගන්නට සලස්වන්නට ඕන ඒ කතන්දර නෙමෙයි. ඒතකොට පරමාර්ථය තමයි අනිත් අයට සුව පහසුවෙන් වැසිකිලියන්නටත් ඒ අයට මේක අප්‍රියාවක් නැතුව අප්‍රසන්න නැතුව පාවිච්චි කරන්නට සලස්සන්නට. එතකොට අන්නේ මූලික පරමාර්ථය ඉටු කරන්නට මගේ සිතුවිලි හරියට යෙදෙනවද? සිතුවිලි යෙදෙනවද කියලා කියන්නේ ඒකට අමතරව මට පින් සිද්ධ කරගන්න මට සැප ලබන්න මම මේක කළයි කියලා අඟවන්න දනවන්න එහෙම මනෝභාවයන් pore කනවද එහෙම pore කනවා නම් අපේ සිතුවිලි ඥාන සංපයුක්ත නැහැ. කියන්නේ අදාළ පරමාර්ථයට ඉලක්ක වෙලා නැහැ. ඊළඟට අපේ වචනය ඒ ඒ මූලික පරමාර්ථයට අනුව හැසිරෙනවාද ඒ කියන්නේ අපි කතා බහ කරනකොට මම තමයි අර වැසිකිළිය හේදුවේ කවුරුවත් නැහැ හොදන්න මං විතරයි හොදන්න ඉන්නේ හැමදාම මං තමයි හොදන්න. එතකොට දැන් මම හැමතිස්සෙම නිකන් අනිත් අය හෙලා දකින්නේ මාව හොවා දකින්නේ මං තමයි ඒක කරන්න හැමදාම කියලා වචනයෙන් අර මූලික පරමාර්ථයට වඩා වෙන පැත්තකට යන්න මම උත්සාහ කරනවා. උත්සාහ කරනවා නම් ඒක ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් නෙමෙයි. එතකොට වචනයනොත් මට පුළුවන් වෙන්න ඕන අර අදාළ පරමාර්ථය තුල ඉන්න. එතකොට අනිත් අයට උපදෙස් දෙනකොටත් මේක අපවිත්‍ර කරන්නේ නැතුව එහෙම නැත්නම් වැසිකිලි කැසිකිලි පාවිච්චි කරලා හොඳට මේකට වතුර ටිකක් ගහන්න සෝදන්න අනිත් අය ගැනත් කල්පනා කරන්න. එතකොට මේ ඒ වගේ උපදෙස් දෙනවා නම් ඒ අපේ වචන පාවිච්චි වෙන්නේ ඥාන සංප්‍රයුක්ත. මොකද අර මූලික පරමාර්ථයට අනුගත. තව කෙනෙකුට රිද්දන්නට නෙමෙයි. එහෙම නැත්නම් අපි එතනදි වචන පාවිච්චි කරන්නේ මේ වැසිකිලි පාවිච්චි කරාට මේකට වතුර ටිකක් ගහන්න කෙනෙකුට හැඟීමක් නැහැ. ඒවා ඉතින් නිකන් අර සත්ව ගතිනේ කියලා අපි අනිත් අයට නිකන් නිග්‍රහ කරන විදිහට නම් වචන පාවිච්චි කරන්නේ. ඒතර මූලික પરමාර්ථයෙන් පරිබාහිරව තමයි වචන පාවිච්චි වෙලා තියෙන්නේ. එතකොට ඥාන සංප්‍රයුක්ත නැහැ. ඊළඟට කායික ක්‍රියාව. සිතුවිලි, වචන, ක්‍රියා. එතකොට අපේ ක්‍රියාව අපි හසුරවන්න ඕන අර අර මුල් පරමාර්ථයට අනුව. මොකද්ද පරමාර්ථය? අනිත් අයට මේක සුවසේ පිරිසිදුව පාවිච්චි කරන්න ඉඩ සලස්වන්න. ප්‍රසාදනීය විදිහට. එතකොට ඒකට අපිට මොකද්ද කරන්න පුළුවන්? ඒ සඳහා නිකන් මේක සෝදලා ඇද්ද සබන් දාලා හොදන්න ඕනද එහෙම නැත්නම් වින් දාලා හොදන්න ඕනද වෙනත් මේ අපවිත්‍ර දෑ යන මොනවා හරි දියරයක් හෝ ඒවා දාලා සෝදන්නට ඕනද එතකොට ඒ සියල්ලක්ම තීරණය වෙන්නේ ඒකට කය සහ බාහිර ද්‍රව්‍ය හසුරුවා ගැනීම එතකොට අර මූලික පරමාර්ථයට අනුව. එතකොට මේක ලස්සන කරලා සුවඳ ගහන්න සැලැස්සුවට ඒකේ වාඩි උනන් පස්සේ කකුල් තුවාල වෙන විදිහට වන වෙන විදිහට මොනවා හරි විසසහිත දෙයක් නම් මේකට දාලා තියෙන්නේ. සුවඳ ගහන්න තමයි දාලා තියෙන්නේ. හැබැයි අන්තිමට ඒකේ වාඩි වෙච්ච වාඩි වෙච්ච තැන්වල දැවිල්ල අල්ලනවා නම් කුෂ්ඨ මතු වෙනවා නම් එතකොට අපේ මූලික පරමාර්ථය පරිබාහිර. එතකොට අන්න ඒ විදිහට අපිට පුළුවන් වෙන්න ඕන අපි දක්ෂ වෙන්නට ඕන මේ කාර්ය කිරීමෙන් අර්ථය මොකක්ද? අන්නේ අර්ථය සාධනය කරගන්නට තමන්ගේ සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක හසුරවන්න දක්ෂ වෙන්න ඕන. තමන්ටත් අනුන්ටත් හානි නොවේ. දැන් ඒකනේ දැන් අරුණමණතුක මහත්තයා කිව්වේ දැන් මේක සෝදන්න ගියාම කැලේ පැත්තේ නිසා හරියට කූඹි එනවා. එතකොට අර වතුර දානකොට ඒ කූඹි මැරෙනවා. එතකොට නිතර නිතර සෝදන්නත් ඕන කූඹි ටික බේර ගන්නත් ඕන. එතකොට කූඹි ටික පළවා හරින්නට පුංචි උපක්‍රමයක් යොදනවා. එතකොට දැන් අපේ කය හසුරුවනවා අපි අපේ සිතුවිලි හසුරුවනවා දැන් මේ මේක පාවිච්චි කරන මිනිස්සුන්ගේ සුව පහසුව ප්‍රසාදනීය බව තමයි ප්‍රධාන පරමාර්ථය හැබැයි ඒක කරන්න ගිහිල්ලා තව සත්තු මරන්න අපට අයිතියක් නැහැ තව සත්තුන්ට හානි කරන්න අයිතියක් නැහැ. එහෙම අනිත් සත්තුන්ට මොන වුණත් කමන්නේ මේ මිනිසුන්ට මේක පිරිසිදුව පාවිච්චි කරන්න තියෙන්න ඕනනේ කියන ආකල්පය නම් අපට එන්නේ අපේ කුසලයේ ඥාන සංප්‍රයුක්ත නැහැ. අන්න ඒ විදිහට හැමතිස්සෙම අපි කරන කාර්යෙහි පරමාර්ථය මොකක්ද කියලා හඳුනගන්න. දැන් ඔබතුමා ඊළඟට හෝ බුදුන් වැඳීම ඥාන සංප්‍රයුක්ත උත්කෘෂ්ඨ කුසලයක් කරගන්නේ කොහොමද? ඒතර බුදුන් වඳින්නේ මොකටද අපි? බුදුහාමුදුරුවෝ දැනට ජීවමානව නැහැ. ඒතර උන්වහන්සේට අපි මල් පූජා කළත් බුදුහාමුදුරුවන්ට වැඩක් නැහැ. පහන් පූජා කළත්, දානේ පූජා කළත්, ගාථා කිව්වත්, වන්දනා කළත්, ඒක කිව්වත් බුදුහාමුදුරුවන්ට වැඩක් නැහැ. උන්වහන්සේ ජීවමානව නැති නිසා. එහෙනම් මොකද්ද බුදුන් වැඳීමේ පරමාර්ථය? ඒ බුදුගුණ සිහි කරමින් අවංකව සිහි කරමින් අපේ මනසේ ඒ බුද්ධ ගුණ සජ්ජායනය තුලින් කුසල් සිතුවිලි උපදවා ගන්න. එහෙනම් අපි දක්ෂ වෙන්නට ඕනේ ප්‍රධාන කාර්යයට අවධානය යොමු කරන්න. එතකොට එතන ලස්සන එතන ලස්සන කරන එක ඒවා ඒවා අවශ්‍යයි. හැබැයි මේ හැම දෙයක් තුලම අපේ සිත තුල බුදු ගුණ මතුවෙන්නට ඕන. එතකොට අර අනිත් අනිත් වැඩ කරන්න ගිහිල්ලා අපිට නිකන් නොමනාපේ නොසතුට එහෙම නැත්නම් විචිත්‍රත්වය තෘෂ්ණාව ඒවා විතරනම් මතුවෙන්නේ බුදුගුණ සිහි වෙලා නැතිනම් අපි කරන බුද්ධ වන්දනාව ඥාන සංප්‍රයුක්ත වෙලා නැහැ. ඒ නිසා බුද්ධ වන්දනාවේදී ප්‍රසාදනීය බව ලස්සන පිළිවෙල පිරිසිදුකම ඔක්කොම තියෙන්න ඕනේ. හැබැයි ඒව ලස්සන කරන්න ගිහින් ඒව පිළිවෙල කරන්න ගිහින් අපේ මනසේ පිරිසිදු බව පිළිවෙල නැති වෙලා යනවා නම් අපි සති සම්පජඤ්ඤයෙන් තොර වෙනවා නම් අපිට බුදු ගුණ අමතක වෙනවා නම් අපි නිකන් වෙන අර බාහිර දේවල් ලස්සන කරන්න වගේ වැඩ ටිකක් නම් අවසානයේ කරලා තියෙන්නේ අපේ බුද්ධ වන්දනාව ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් නෙමෙයි. ඒ නිසා කරන කරන හැම දෙයක් තුළම එතන පිරිසිදු කළත් ඒ අතුපතු ගෑම තුල අපට බුදු ගුණය අරමුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ කෙලස් කිලුට්ටු සෝදාහල කෙනෙක්. පිරිසිදු චිත්තසංතානයක් ඇති කෙනෙක්. අන් අයට කෙලස් කිලුට්ටු පිසහරින්නට මඟ පෙන්නපු කෙනෙක්. ඒ තථාගතයන් වහන්සේ වැඩ ඉන්න තැන උන්වහන්සේ වෙනුවෙනුයි මම මේ අතුපතු ගාලා මේ කැලි කසල ඉවත් කරන්නේ. එතකොට මේ වගේ මගේ මනසෙත් කෙලස් කිලුට දුරු කරගන්නට මට ශක්තිය ලැබෙනවා. ඊට පස්සේ පහන දල්වනකොට, මල් පූජා කරනකොට, පෑන් පූජා කරනකොට, දානි පූජා කරනකොට, බුදුගුණ සීකන මේ හැම දෙයකදීම අපි දක්ෂ වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරගෙන අපේ සිත ප්‍රසාදනීය කරගන්න. ඒ ඒ තරමට තමයි ඒ බුද්ධ වන්දනාමය කුසලය ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් වෙන්නේ. එතකොට සමහර උත්කෘෂ්ඨ කියලා කිව්වෙත් ඒක උත්කෘෂ්ඨ කියලා කිව්වේ ඉහළම මට්ටමේ කියන එක. ඉතින් අපිට මුලමැද කිය අග කියන අවස්ථා තුනේදීම ඔය සති සම්පජඤ්ඤය පවත්වා ගන්න පුළුවන්. ඒ තුලත් අපිට සිත ප්‍රසන්නවම පවත්වා ගන්නට පුළුවන්. ඉතින් අන්නේ කාරණා එකතු වෙන්න එකතු වෙන්න තමයි ඒක වඩා උත්කෘෂ්ඨ කුසලයක්. ඊළඟට අපි අත්‍යවශ්‍යම සුවනාංශ දෙයට බුදු බුදු පියාණන් වහන්සේට ගිලම්පස් එක හදනකොට වාරයක් වාරයක් පාසාම මම හිතන්නේ සුවනාංශ දුෂ්කරක්‍රියා කරනකොට සුවනාංශ මේ බුදු පියාණන් වහන්සේ මුත්‍රා හිටම් පානය කරන්න වුණා කියලා මම අහලා තියෙනවා. ඒතකොට මම හිතනවා මේ මුත්‍රා පානය කරන කරපු අපේනි මේ කරපු බුදු පියාණන් වහන්සේට මම හිතා පිරිසිදුව මේ ගිලම්පස් හදන්න ඕනි කියලා බොහොම ප්‍රේසමෙන් එහෙම හිත හිතා තමයි සුවනාංශ හදන්නේ. ඉතින් මම හිතන්නේ ඒ ක්‍රමය ඔය ඔහොම හොඳයි නේද ස්වාමීන් වහන්සේ. ඒක ඒක හොඳයි. ඒක හොඳයි. ඊට පස්සේ ඉතින් තව දුරටත් දැන් අපි මල් පූජා කරනකොට ඒ ගාතාව තුලම තියෙනවානේ. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛම් පුප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තථායාති විනාශනවා දැන් බුදුහාමුදුරුවන්ගේ ගුණත් සිහි කරනවා පූජාවකුත් කරනවා ඊළඟට ඒ තුල අපි ඊතා සියුම් විදිහට විදර්ශනාවකුත් කරනවා එතකොට ඕක මල් පූජාවේදී විතරක් නෙමෙයි අපිට අනිත් පින්කම් වලදීත් ඒ කියන හේතුඵල සම්බන්ධය ඒ කියන ත්‍රිලක්ෂණ දැක්ම ඒවත් මතු කරගන්න පුළුවන් නම් අපේ ඥාන සංප්‍රයුක්ත බව වඩා තීව්‍ර වෙනවා තීව්‍ර විතරක් වෙනවා විතරක් නෙමෙයි ඒක නිවනට යොමු වෙනවා දැන් බුද්ධානුස්සතිය කියන එක සමත භාවනාවක්නේ. නමුත් මේ බුද්ධානුස්සතිය අපිට විදර්ශනාවක් දක්වා දියුණු කරන්නට පුළුවන්. අර විදිහට ඒකට හේතුඵල දැක්ම, ත්‍රිලක්ෂණ දැක්ම මේවත් එකතු කරගන්නට පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ස්වාමීන් දැන් මල දැක්කහම මලේ විදර්ශනා නුවණින් බලන්න පුළුවන් ස්වාමීන් මේක ඇති ඇති වෙනවා නැති වෙන එකයි කියන්නේ මම කියන්නේ හේතුන් නිසා හටගෙන මේ මල පර වෙන හැටිත් ඒතකොට සුවඳත් එහෙමයි දෙයක් මේ විදිහට විදර්ශනා නුවණින් දිනුත් අපිට බලන්න පුළුවන්. ඒ ඒ දකින දකින වාරයක් ගානේ අපේ ප්‍රඥාව වඩා උත්කෘෂ්ට වෙනවා. එතකොට බුදු ගුණ සිහි කරන්නටත් අපට ප්‍රඥාව මතුවෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරලා මලේ වර්ණය සුගන්ධය අපි පූජා කරනවා. හැබැයි මේ පූජා කළාට මේක සැනකින් වෙනස් වෙනවා. ඒ යථාර්ථය බුදුහාමුදුරුව අවබෝධ කළා. එතකොට මේ බඳු තථාගතයන් වහන්සේටයි මම මේ මල් ටික පූජා කරන්නේ. ඒ නිසා මටත් ඒ යථාර්ථය අවබෝධ කරන්න මේ ශක්තිය උපකාර වෙන්නේ. එහෙනම් ඉතින් විවිධ පැති වලින් අපට ඕවා ගැන හිතන්න පුළුවන්. එකම ක්‍රමයක් කියලා නැහැ. තම තමන්ගේ ප්‍රඥාව වැඩෙන වැඩෙන රුචි කරන විදිහට විවිධ ක්‍රම තමන්ට අධ්‍යයනය කරමින් දියුණු කරන්න පුළුවන්. බොහොම පින්සුවන් හස දැන් මට පුළුවන් ඊට පස්සේ තව තවත් මගේ කුසලය ශක්තිමත් කරගන්න ඔබ වහන්සේ කියපු ආකාරයට ඒක පිළිබඳව ඒ විදිහටම තව තවත් කරන්න ඔබ වහන්සේට බොහොම පින් ඔබ වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.